මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේලි කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දිවුනුවේ අරුණැල්ලට පිළමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලසුව මුවන් පැලසුව පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී මෙදා මුවන් පැලස්සේ බක්මහා අවුරුදු උත්සවය චිරාගතව පැවැත්වෙන ආකාරය කතාබස් කර ගැනීමට වැඩිහිටි පිරිස් මුවන් පැලස්ස පුරාණ බෝධිමළු විහාරයට පැමිණෙන බැවින් ආරච්චිල කීප දෙනෙකු සමග කල් වේලාව ඇතිව ලොකු හාමුදුරන් හදි ගැසීමට යයි. ආ ගමේ කට්ටිය උදෙන්ම ඇවිත් අපේ ආරච්චිල මහත්තයාත් අද උදෙන්ම ඇවිල්ලා සුබ උදෑසනක් වේවා. <laughs> මමත් ටිකක් වේලාසන ආවා අපේ හාමුදුරුවනේ. මේ ඩිංගිරාලයි අර්නෝල්ෂුයි දෙන්නත් ඕන් එක් කරගෙන ආවා. මොකද බණ බඩුවත් එක්ක අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර කරන්නටත් එපාය නේද? ඒකටත් බැටකේ පැදුරුආනක් ඇති. ඒක ටිකක් අවුවේ දාලා වේලුනාම බන මඩුවේ එලන්ට කාට කාටත් ඈඳිගන්ට ඒ වැඩේ අරනෝලිස්ට අපි බාර දෙමු. එහෙනම් දැන් ඔය දෙන්නා අපේ ලොකු හාමුදුරුව කියපු විදිහට ඒ වැඩ ඉක්මනට ලස්සනට පිරිසිදුවට හොඳට කරන්න ඕන ඈ. හොඳමයි හොඳයි. කොහොමද ආරච්චිලා මහත්තයා? හ්ම් ගංගොඩේ අවුරුදු එහෙම සරුවට තියෙනවද? හ්ම්. දැන් පොඩ්ඩක් ඈඳි ගන්නකෝ. ගොඩාක් ගෙවල් වල මකුළු පස් කපාගෙන ඇවිත් සුද්ධ කරලා මකුළු පස් හොඳට දිය කරලා තම තමන්ගේ ගෙවල් වල ගාලා තියෙනවා හාමුදුරනියෝ බක්මහ සීපත් කරගෙන අපි හාමුදුරනියෝ ඔව් ඔව් සමහර මකුළු පස් කඩේ විකුණන්ට තියෙන සමර පාටයි වැඩිපුර කිරිමැටි ගත්තොත් ඒවා දිය කරපුවාම අලුහුණු වාගේ සුදු පාටයි. හ්ම්. මමත් ඔය දෙවර්ගයේම පන්සලේ බණ මඩුවේයි. ආවාසේ බිත්තිවලයි ගෑවා. ඔය ගාලා තියෙන්නේ ඒවා. මොකුත් වෙනසක් නෑ අපි හාමුදුරුවනේ. හන්දියේ කඩෙන් ගත්ත ඒවා වගේමයි. ඔබ වහන්සේ කොහොමද මකුළු පස්ස කිරිමැටි පස් හදාගන්නේ? අර බාලප්පුලාට ඒගොල්ලන්ට වැඩේ බාර දුන්නම මුලින්ම හුළු ගඟේ තෝරගත්ත ඉවුරු වලින් මකුළු පස් හරි කිරිමැටි හරි කපාගෙන ඇවිත් විහාර මළුවේ තැනක දාගන්නවා. ආහා. ඒ වයේ ගල්වැලි කොළරොඩු කෝටු අයින් කරලා පිරිසිදු කරගන්නවා. මමත් ඔය විදිහටම තමයි කරන්නේ අපි හාමුදුරනේ. ආ එතකොට ඉතින් ඊළඟට ඊළඟට මකුළු පස් හරි කිරිමැටි හරි හොඳට දිය කරනවා. දිය කරපුවා කම්බිලේන්සුවකින් හොඳට පෙරලා ඒවට දියාරු කැඳ වතුර මිශ්‍ර කරගන්නවා. කිරිමැටි දිය කරගත්ත එක හොඳට සුදු පාට නම් මිනර්මා තීන්ත පැකට් එකක් හරි දෙකක් හරි මිශ්‍ර කරගන්නවා. හ්ම්. හරියට හරි. ඊට පස්සේ පැය භාගයක් විතර ගියාම හොඳ බුරුසුවකින් බිත්තිවල ගාන්න පටන් ගන්නවා. කැඳ වතුර නිසා මකුළු සායම කිරිමැටි සායම ඔය අපූර්වට බිත්තිවල ඇලිලා හිටිනවා. ඕන්න. ඔබ වහන්සේ කරන ක්‍රමයටම තමයි මමත් වලව්වේ බිත්තිවල මකුළු සායම ගාන්නේ. වේලුනහම අපූර්වට සමර පාටට හරි ඔය හුණු සායම වගේ හරි බලන අයට පේනවා ඕ. මෙහෙම බලනකොට රාලහාමි ගම්වල ජීවත් වෙන අපට මකුළුපස් හරි ගම් ඉවුරුවල කිරිමැට්ට හරි ලොකු සම්පතක්. දැන් ඉතින් මිනිස්සු හැම ගෙදරකම වගේ හුණු ගාලා ගෙමැද්දේ ගොම මැටි ගාලා අවුරුද්දට සූදානම් වෙලා තමයි ඉන්නේ. මේ තව දෙයක් තියෙනවා අපි හාමුදුරුවනේ මොකක්ද අපේ රාලහාමි අපේ වලව්වේ පිට බිත්තිවල පොළොවට සම්බන්ධ පහළම යට කොටසේ අඟල් 4ක් 5ක තීරුවක දිගටම ගල් තාර දිය කරලා තාර පටියක් නම් ගන්නවාමයි බොහෝම හොඳයි බොහෝම හොඳයි තාර තීරුවක් ගාපුවාම තාරගඳට සතා සර්පයා කුරා කූඹියා ඔය මොන සතෙක්වත් ගෙට ඇතුල් වෙන්නේ නැහැ. ඒක ඉතින් මේ මුවන් පැලැස්සේ වගේ කැලෑ ගංගොඩේ ගෙවල් වල પરම්පරා සිරිතක්. හොඳයි එහෙමනම් රාලහාමි අපි බනමඩුව පැත්තට ගෙහුම් බලමු. අපේ ආරච්චිල මහත්තයා ගෙහුම් තන තන ඉන්න කට්ටිය හැමෝටම වන මඩුව ඇතුළට ඇවිත් ඈඳි ගන්නට කියන්තකෝ. හා එහෙමයි එහෙමයි අපි හාමුදුරනේ. එන අයට දැනගන්ටත් එක්ක ගන්ටාරේත් ගහලා ඉන්නම්කෝ වතාවක් දෙකක්. ආ හරි හරි හරි හරි. දැන් ඔය කට්ටිය කවුරු කවුරුත් හැමෝම බණ මඩුවට යන්න ආ ඔය දැන් අපේ ස්වාමීන් වහන්සේ වඩිනවා ඇහුණද මේ සපුමල් පුතා අර සුදු වැතිරිල්ල පුටුවට දාන්න. දැන් හැමෝම ඔය දාලා තියෙන පැදුර වල ඇඳි ගන්නට හොඳට. හා හා ඔන්න ඔහම හා. සුවපත් වේවා. සුවපත් වේවා. සියලු දෙනාම දැන් වාඩි වෙන්න. හ්ම්. අද දවසේ හැම දිනාගෙම පැමිණීම හොඳයි. කවුරුත් වගේ ඇවිත් ඉන්නවා. දැන් අපේ ආරච්චිල මහත්තයා අද සභාවේ අදහස අරමුණ පැහැදිලි කරනවා නම් හොඳයි. හ්ම්. ගරුතර අපේ ලොකු හාමුදුරුවන්ගෙන් අවසරයි. මගේ වැයික්කියේ මුවන් පැලැස්සේ සියලු දෙනාගෙන්ම අවසරයි. අද තමුන්නාන්සේලා විහාරස්ථානයට එක්රැස් කර ගැනීමේ හේතුව මෙදා පාර බක්මහ මගුල ඒ කියන්නේ අපේ සිංහල අපේ අලුත් අවුරුදු උත්සවය පවත්වන ආකාරය කොහොමද කියලා සාකච්ඡා කර ගැනීමටයි. අපි ගිය අවුරුද්දෙත් බොහොම නම්බුකාර විදිහට බක්මහ උත්සවේ පැවැත්වුවානේ නේද? ආ මෙදා පාරත් අපි හැමෝගෙම සාමූහික සහෝදරත්වයෙන් නැකත් චාරිත්‍ර සහිතව මුවන් පැලසේ අපිටම ආවේනික විදිහට අපි උත්සවේ කරමු. හොඳද? අවසරයි අපේ ආමුදුරුවනි. ගම් ප්‍රදාන ආරච්චි මාතා ඇතුළු මහත්වරුනි, නෝනාවරුනි. හොඳයි. අපේ ගිය අවුරුද්දේ අපේ හෙළ අවුරුදු උත්සවය කියන්නේ බක්මහා උත්සවය හොඳින් පැවැත්තුවා. ඔව්. පරිසර සම්පත් වලින් අවුරුදු සැරසිලි කළා. අනිත් එක අපිම හදාගත්තු රතිඤ්ඤ වෙඩි කලාවක් භාවිතා කරුවා. අපේ ගමේම හදාගත්තු රබන් වලින් අවුරුදු රබන් සුරල් වාදනේ කොලා. හැබැයිමනේ අපි අපේ මුවන් පැලැස්සේ පිටිවලින් පැණිහකුරු වලින් හදාගත්තු මේ මේ කැවුම් කොකිස් ඒ වලින් තමයි ගිය අවුරුද්දේ අපි අවුරුදු සංග්‍රහ පැවැත්වුවේ. අපේ මුවන් පැලැස්සේ පාරම්පරික කවි සීපද සින්දු අන්නම් එතකොට නැටුම් ගැයුම් ගැයුම් ඒවා කොහොම ඇතුළත් කරලා තමයි අපේ අවුරුදු තරඟ පැවැත්වුවේ අපි. ඒ අවුරුදු උත්සවය හැමතැනම බොහෝම ප්‍රසිද්ධ වුණා. මුවන් පැලැස්සේ අවුරුදු ආදර්ශය කියලා තමයි මේ ඒක ප්‍රසිද්ධ වුණේ. ඉතින් මේ අවුරුද්දෙත් අපි ඊට වඩා හොඳින් මේ අවුරුදු උත්සවය කරන්න ඕන. මේවා ඉතින් මේ බක්මහේ අවුරුද්දට සනකෙලියක් හැටියට අපි එකලාසයක් කොලාට වලව්වේ තුත්තිරි පිටියේ කජු අරඹේ කෙරිච්ච සෙල්ලන්නේ වේ <laughs> අපේ ඉතින් බක්මාගෙන කොට පලාතක කොළු කුරුට්ටෝ තුත්තිරි පිටියට වැඩිලා තාක්ටොක් ගාලා එල්ලේ ගහන්න පටන් ගන්නවා <laughs> ඒ විතරක් කේ කේනයිලා වෙඩික්කාරයෝ කොළු ගැටියෝ දඩබ්බයෝ ටික ඇවිල්ලා චග්ගුඩු කට්ටි පනින්න පටන් ගන්නවා. ඔය තුත්තිරි පිටියේ එක කම්බල්ලේයි පලාතම. දවසක් දා කොල්ලන්ගේ කම්බැල්ලේ හිටි ගමන් එකවර එකම හුවක් වුණා. පිටිය දෙකක් වෙන්ට කොල්ලෝ හූ කියනවා. අපි කට්ටිය බලනකොට වෙඩික්කාරයා පිටනේ කක්කුඩු පැනලා දුවනකොට ලිස්සලා පතහේ මඩිත්තට වැටිලා. වෙදිකාරයා මඩ ඌරා වෙලා. කොල්ලෝ උඩ පැන පැන හුරුවා. වැඩි හරියක් අවුරුදු කාලෙට ගෙවල් වලින් ගුටි කන්නේ තක්කඩි කෙල්ලෝ. මොකද දන්නවද? උදේ කජු අහුලන්ට අරඹට දුවලා එහෙම නැත්නම් කජු ගස්වල ඔන්චිලි බැඳලා ඔන්චිලි පදින්ට ගෙහුම් ඉතින් ගුටි කනවා. අප්පා කජු කියන්නේ පැණි කජුම තමයි. ගස්යට වැටිලා තිනවා අපි උදේම ගුහෙන් අහුලගෙන ගෙදරට එනකොට තමයි අම්මලා අපි කජු අහුලන්ට ගෙවිච්ච දාන්නේ. මන් නම් ඉතින් බිසෝලා අල්ලගෙන අඹ කොට්ට පනිනවා අපේ ගෙදර මිදුලේ. පංච දමනයකටත් මං හරීම කැමතියි. මතකද අක්කා? අපේ ගෙදර හරි රබානක් තිබ්බා. මාමා අපි කිව්වේ ඒකට ලිග්ගල් රබාන කියලා. ලිග්ගල් රබාන? ඒ කිව්වේ? ඒ කිව්වේ ලිග්ගල් තියලා පොඩ්ඩක් රත් කරලා හරි හරි හරි. එක ගානකට ගන්නකොට පදමට රත් වෙනකොට අපිට ලබන් ගන්න ගන්නවා. <laughs> සෝමලා බිසෝල ලබන් ගන්නට එනවා. එතකොට සෝමලා බිසෝල විතරනේ මෑණි කියලා ඒගොල්ලොත් වට වෙලා ලබන් ගන්නට පටන් ගන්නවා. ඒවනම් ඉතින් බොරු නෙවෙයි. ඔය විස්තර තේරෝම ඇත්තෝ. ඉතින් ඒ වගේම මමත් එක කාරණයක් මතක් කරනවා මේ වෙලාවේදී මේ අපේ මුවන් පැලස්ස කීන පැලස්ස මේ එතකොට පල්ලෙවත්ත වීරකැටිය අංවැල්ල කහටලියක්ද තව මේ මේ මුරේ මේ මුරේ එතකොට රණමුරේ රණමුරේ අට්ටල වෙට්ටුව අන්න ඉතින් මේ කියන මේ පළාතේ අවුරුදු චාරිත්‍රයේ තියෙන ලිතක් පත්තරයක් හොයාගන්න හරි අමාරුයි. ඉතින් ඒින්දා ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් අවුරුදු නැකත් වෙලාවල් වෙනස් වීම අපේ පන්සලේ ලොකු ආම්දුරුවෝ වෙඩිපත්තු කරලා මුළු ගමටම පලාතටම දැනුම් දීලා කරනවා නම් හොඳයි කියන එකයි මගේ අදහස මේ හොඳයි නේද මේ <laughs> අපේ වෙදමාමා ඉදිරිපත් කළ බක්මහා උරුදු උත්සව යෝජනා බොහෝම වැදගත් <laughs> ගිය අවුරුද්දේ අවුරුදු උත්සවයේ කඩා කප්පල් කරන්ට ආපු කීප දෙනෙක්ම කම්බුල් පාර දීලා ඇදගෙන ගෙවුම් දඬු කඳේ ගහපු සිද්ධිය ගමේ තමුන් සියලු දෙනාම මතකයිනේ තමුන් අස්සට මෙදා පාරත් කඩා කප්පල් වැඩ කරලා ආවුනොත් ඉතින් සෝම්මා තමයි ගඩො කඳේ ගහනවා මං ඕකලා ඔක්කොම ටික මේ අපේ හුන්නස්ගිරියේ ලුම්බිනි මුදලාලි අද මේ සභාවේ ඉන්න දායක ඇත්තන්ට තේ පැන් සංග්‍රහයක් පවත්වනවා මං හිතන්නේ කැවුම් කිරිබත් සංග්‍රහයකුත් එක්ක ඔය රම්මලී ගෝමරී තිසරී ඔය ළමයින්ට පුළුවන් එහෙනම් මේ ඉන්න අපේ දායක සභාවේ පින්වතුන්ට මේ කෑම බෙදන්න. සපුමල් පුතා. ආ එනවා. මේ අර බන්දේසියේ මුං කැවුම් පැණි කැවුම් ඔය ඔක්කොම ඔය ගමම බෙදාගෙන ගන්නට. ආ මං එනවා. තිසරිදුව. ඔය බෙදන අය 6 දෙනෙක්ම කිරිබත් ලුණු මිරිස් කැවුම් ඉඳන් 6ක් වෙන් කරලා අරන් තියන්ට. මේ තිසරි මේ මේ අන්න තිසරි එක ගන්න. අපේ ආමතුරුනේ <laughs> ඕන් හරියටම වෙලාවට <laughs> අපේ මේ සහකාර ඒජන්තතුමා දැන්නේ කුඹුරේගම මහත්තයා <laughs> එනවා ඕම්. ඔය එන්නේ ඔය. මේ මේ ඒගොල්ලන්ට ආගාර අර කලාල පැදුර එල්ලලා ඒකේ වාඩි වෙන්න දෙන්න. ඒ වාඩි වුණාම මේ අර විදිහටම කිරිබස් කැවුම් පිළිගන්නන්න ඒ දෙන්නට. මේ කපු මල් පුතයි ඉතිසරේ වැඩේ කරන්දකෝ. අද මේ සාකච්ඡා සභාවට ප්‍රනීත කැවිලි පෙවිලි කැවුම් කිරිබත් සහිත තේපැන් සංග්‍රහය Tamange කැමැත්තෙන්ම බාරගත්තේ හුන්නස්ගිරියේ ලුම්බිනි කඩේ මුදලාලි මහත්තයා කියලා අපේ හාමුදුරුවෝ කීවනේ එතුමාට අපි මුවන් පැලැස්සේ බක්මහසැනකෙලි සංවිධාන වෙනුවෙන් විශේෂ පුණ්‍යානුමෝදනා ස්තුතියක් පිරිනමන බව ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හැටියට මම අවධාරණයෙන් සඳහන් කරනවා. ඉතින් අපේ ඉංග්‍රීසි මහාණ්ඩුවේ සහකාර ඒජන්ත ඩැනියෙල් කුඹුරේගම මහත්තයෝ අපි අපේ මුවන් පැලැස්ස ගමේ අවුරුදු උත්සවයේ පවත්වන ආකාරය ගැන සාකච්ඡා කර කරයි හිටියේ. තව මොනවද කතා කරන්න තියෙන මාතෘකා? මේ මොනවද මයින් කරන්න ඕනේ? මේ මේ අවතරයි ඔෆිසර් මහත්තයෝ අවස්ථාව අපිට කතා කරගන්න තියෙනවා මේ අවුරුදු තරඟ වලින් දින්න ණයට තෑගි දීම ගැන. ආ හොඳයි හොඳයි. මෙදා පාර සියලුම අවුරුදු තෑගි මහා ඒජන්ත උතුමාගෙන් ලබා දෙන්න මම උත්සාහ කරනවා. ආ ඒක හොඳ වැඩම හොඳ. මේ ඒත් එක්කම තව එකක් මට කියන්න ඕනේ. අවුරුදු උත්සව දවස්වලට ගමේ සාමය සහෝදරත්වය පවත්වාගෙන යන්න මේ සභාවේ රැස් වෙලා ඉන්න හැමෝම තමුන්වන්සලා සියලු දෙනාම පියවර ගන්නට කියලා මං ඉල්ලා හිටනවා. ඩැනියෙල් ඔෆිසර් මහත්තයෝ ආරච්චිල මහත්තයෝ දැන් මේ අවුරුදු උත්සවයේ පවත්වන තැන කොතනද කියන කාරණයටත් අපට තාම විසඳුමක් නැහැ. ඒ ගැනත් යෝජනා අදහස් ඉදිරිපත් කරනවා නම් දැන් ඊට අවස්ථාව. අපි ගිය අවුරුද්දේ අවුරුදු උත්සවය පැවැත්වුවේ අපේ වලව්වේ එලිමහන් වත්තේ. මෙදා පාර තමුන්නාන්සේලාට කැමති තැනක් යොදා ගන්නට. අපි හොයලා බලමු. ආ. ඇයි රම්මලී නෝනා නැගිට්ටේ? අවසරයි අපේ හාමුදුරුවනේ. අපේ මුවන් පැලැස්සේ පොඩි ඉස්කෝලේ මෙදා අවුරුදු උත්සවය පැවැත්වීමට හොඳයි කියලා මම යෝජනා කරනවා. ඒ යෝජනාව ඉතාමත්ම සුදුසුයි කියලා මම ස්ථිර කරනවා. ඒ වගේම දුවන පනින ක්‍රීඩා තරඟවලට පිට්ටනිය ඉඩකඩ ඇති. අපේ සින්දු සීපද ගැයුම් වැයුම් වලට හාමුදුරුවන්ගේ ලොකු ශාලාව ගන්න පුළුවන්. ඒක හරි. ඒක හරි. එතකොට අපි අවුරුදු උත්සවය පොඩි ඉස්කෝලේ පවත්වමු. හොඳයි. හොඳයි. මුවම් පැලස්සේ පරම්පරා ක්‍රමයට මේ උත්සව ශාලාව ගොක්කොල එතනින් ගියාම පරණැල් ක්‍රූටන් වර්ග වලින් අලංකාර විදියට සරසා ගන්නට මම සැරසිලි උත්සව මඩුව සම්පූර්ණයෙන්ම බාර ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඒකට යන වියදමත් මම දෙනවා. සම්පූර්ණ ඒ වියදමත් මම දෙනවා. අපේ ආන්දරුවනේ මේ අපේ තරුණ සමිතියේ ගෝමරීදුව හිටිවන කවියටත් දක්ෂයි අපි දැන් අවුරුදු ගැන ප්‍රාර්ථනාවකට අහුම්කන් දෙමු නේද? හොඳයි හොඳයි. ඒක හොඳයි. ඒක හොඳයි. ආ. එහෙමනම් මං හිතවෙන කවියක් කියන්නම්. ඒක හොඳයි. ඒක හොඳයි. සුදු පාලනය යටතේ පාලනය ලද ඔබ පින් කඳක්මය දැනියෙල් මැතිඳු සඳ අවුරුදු කතා බහකට මෙහි පැමිණි අද ඔබ වෙත පුදමු අපි අපේ ස්තුතිය පුද මේ අපේ හාමුදුරනේ රන්මලියගෙනුත් මේ අපි කවියක් අහලා බලමුකෝ ආ ඒක හොඳයි ජීවන සටන අතුරක ගමනක් වැනිය ඒ බිය නිවා නිවමින් හද දුක් ගිනිය ගතසිත නිවන මෙන් සිසිලස පහසිනිය හැඩ වේවා ඔබට අවුරුදු කිංකිණිය හරි ලස්සනයි මේ ඔහොමම මේ ගෝමරිනාන්ගේ තව කවියක් කියන්නකෝ අවුරුදු කවියක් කෝකිල ගීත තුරු හිස් මත හැඬ වේවා ඉර බුදු මල් පිපි කොවිලිඳු නැල වේවා හොඳ රෙදි පෙරෙදි දූ දරුවන් සරසාවා අවුරුදු තාවෙන් ඔබ සුවපත් වේවා අවසරයි අපේ ආමඳුරුවනේ මේ දැන් අපේ මේ මේ අර කුඹුරේගම මහත්තයා එතුමාගේ මේ විශේෂ පණිවුඩය දෙන්න ලෑස්ති වෙන වෙලාව මම ආරාධනා කරනවා එතුමට හොඳමයි මේ ගරුතර ස්වාමින් වහන්සේ මව්වරුනි පියවරුනි මේ බත් මාසේ 16 වෙනිදා කවුරුත් වගේ අපේ පුංචි ඉස්කෝලේ පවත්වන හිසතෙල් ගෑමේ උත්සවයට නෝරදාම එන්ට මොකද මේ ඔව් මොකද එදාට අපේ සුදු ඒජන්ත උන්වහන්සේ ගෙන්වා ගන්නට ආරාධනා කරලායි තියෙන්නේ. දැන්වත් ආරාධනා කරලා. ඉතින් අපි එදාට මේ හිස තෙල් ගෑමේ උත්සවයත් එක්ක තෑගි බෙදා දීමත් කරන්ට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔය අමතක කරන්න එපා. 16 වෙනිදා උදේ 9ට පොඩි ඉස්කෝලේ පවත්වන නැකතට ඉසතෙල් ගෑමේ චාරිත්‍රයට හැමෝම සහභාගි වෙන්න ඕනේ. ඒකයි. ඒක තමයි මමත් ඒක මතක තියාගන්න හැමෝම. හරි එහෙනම් සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. බක් මාසයේ අප්‍රේල් 15 වෙනිදා සෙනසුරාදා උදේ 11:04ට උතුරු දිශාව බලා තමයි මේ පාර හිසතෙල් ගාන්නට තියෙන්නේ. ඒ වෙලාව තමයි හිසතෙල් ගෑමේ නැකත. සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ආ අපේ රහලාමි මේ වතුර විදානයත් එන්නේ? ආ අපිට ආරංචි වුණා අද අවුරුදු සාකච්ඡාවක් කියලා පන්සලේ. ඔව් ඔව් ඔව්. පස්සේ මමයි ජේමිසි දෙන්නම ආවා. හ්ම්. දැන් කොහොමද නවරියන් ළගෙන්? කරදර නැද්ද? හිරබත් කාපු දවස් ගැන මොකද හිතෙන්නේ? හ්ම්. නවරියන් ළඟෙන් නම් දැන් කරදරයක් නෑ අපේ ආරච්චි මහත්තයෝ. ආ. හිරබත් කාපු ජීවිතේ ගැනත් මට 아무තු දුකකුත් නෑ, බයකුත් නෑ. ආ, ඒ මොකද තමුන් එහෙම හිතන්නේ? මම කල්ටියාව දැනගෙන හිටියා. කොහොමදත් මමයි ජේමිසුයි අපි දෙන්න නිදහස් වෙන බව. මෝඩයෝ උඹ කොහොමද ඒක කල්තියා දැනගත්තේ? හිරගේ ඇතුලේ හිටපු අනිත් හිරකාරයෝ අපිට කිව්වා අවුරුද්දක් හමාරක් හේ තියලා පස්සේ හැමෝම නිදහස් කරනවා කියලා. තොට බොල හිරකාරයෝද විශ්වාස තෝව බේරගත්ත අපේ හාමුදුරුවෝද මේ ආරච්චිලද විශ්වාස ඈ ඔබ වෙනුවෙන් මේ හාමුදුරුවෝ මම ඉංග්‍රීසි ආණ්ඩුවට ඇප වෙලා තොපි දෙන්න බේරගත්තා මිස ආණ්ඩුව නිකන් බලා බේරලා යුවා නෙමෙයි බොල. උඹටයි ජේමිස්ටයි දෙන්නට මේ දුෂ්ට කතාවට විරුද්ධව අපි පස්සේ වෙනමම වෙනමම පරීක්ෂණයක් ගන්නවා. කලගුණ නොදන්නා මෝඩ දුෂ්ට මිනිස්සු කියන්නේ යකෝ උඹලා වගේ මිනිස්සුන්ට ඉතින් ආරච්චි මහත්තයෝ හිරේ ඇතුළේදී දැනගන්න ලැබිච්ච දේ නෙවෙයි මම කීවේ. මේ මගේ අකා උසව නැතු ඵලයන් යන්න මෙතනින් යන්න. අපි අවුරුදු උත්සවයේ කරගන්නම්. ඵලයන් මෙතනින්. මුවන් පැලස්ස අද මුවන් පැලසේ රංගපෑම් විජේරත්න වරකාගොඩ ශීලා පරණමානගේ ප්‍රසන්න චන්දන බණ්ඩාර උලපනේ ගුණසේකර රෝහණ සිරිවර්ධන ශීලරත්න සෙනරත් දිල්කා විමර්ශනීය හඳුවල විජේසිරි බෝපගේ සහ හිරුනි රත්නායක නාද ශික්ෂණය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ මුවන් පැලස නිෂ්පාදනය කළේ උපුල් චන්දන